දැන් අපි කවුරුත් දන්න පරිදි අපි මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට යෙදিলা ගත කරන්නේ. පළවෙනි ප්‍රශ්නේ ගරු ස්වාමින් වහන්සේ දිනකට දෙවරක් ආනාපාන සති භාවනාවේ යෙදෙමි. පරයන්ක ගත වී සුළු වේලාවකින්ම ආනාපානයේ නොදැනී යාම සිදුවේ. කාය සැහැල්ලු වීමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා වැඩිමඟ මේයි සිහි වීමෙන් ඇතිවන නිසක බව නිසා ප්‍රීතිය සහ සුඛය උපදී. ඒවා උසස් පහත් වන විදීමේ ස්වභාවය හඳුනා ගනි. ප්‍රමෝදමත් වූ සිත් හට ගනි. එම සිත් හා පෙර ඇති වූ චෛතසික සරණ සමාන්තරව ගමන් කරන අයුරු දැනේ. වරින් වර සිතවිලි ඇතිවද නැවතත් අරමුණේ සතිය පැවැත්වීමට පුළුවන්. මෙය තවදුරටත් වැඩි දියුණු කිරීමට උපදෙස් පතමි. ඉතින් මේ ප්‍රශ්නේම තියෙන කොටසක් උද්දුත කරලා ගත්තොත් අර වගේ අර ශාන්ත සුන්දර සීතල හිතවිලි තියෙද්දී සාමාන්‍ය පළපුරුදු හිතවිලිත් කියන්නේ සාමාන්‍ය කෙලෙස් සහිත කියලා කියන්න පුළුවන් හිතවිලි දෙකම තියෙනවා. ඉතින් මේ යෝගාවචරය මේ වෙනකොටත් මේ දෙකටම අර කොහොඳයි මේක හොඳයි කියන්නේ නැතුව දෙකටම සමහිත පවත්තන්න පුළුවන් ගති බවක් ලියවිලා තියෙනවා. ඒ වගේම වරක හොඳට සමාධිය තියෙනවා වරක සම්පූර්ණම විසිරිච්ච හිත යනවා මේ දෙකටම සමසේ ගණන් කරන්න සලකා ගන්න පුළුවන් වෙනකන් මේකමයි ක්‍රමය මේක බහුලීක බහුලීගත කරන්න නැවත නැවත කරනකොට තමයි තේරෙනවා ඉත වෙලාවක හොඳට ආනාපාන සංසිඳලා ආනාපානෙත් නෑ, කය දැනෙන්නෙත් නෑ, අතීතෙත් නෑ, අනාගතෙත් නෑ බොහොම සංසුන්. තව වෙලාවකින් ආයෙසරක් ඇවිස්සෙනවා. අන්නේ දෙකටම දෙකම මේ කාසියක් කරන මේ පැත්ත පෙරළුවා, මේ පැත්ත පෙරළුවා ගැනක විතරයි. අරකට කැමැත්තකුයි මේකට අකමැත්තකුයි තියෙන තාක්කල් තාම හිත ළමා ගතියක් පෙන්නවා. අභාවිත ගතියක් පෙන්වනවා. ඉතින් අභාවිත ගතිය හරහා තමයි භාවිත ගතියට යන්නේ. ළමා ගතිය හරහා තමයි අපි තලතුණකමට යන්නේ. ඒ නිසා කලියුත්තේ දැන් පෙතට ඇවිල්ලා තියෙනවා. ආශේවන ප්‍රත්‍ය සිද්ධ වෙලා තියෙනවා. භාවනා කෘත්‍ය සිද්ධ වෙලා තියෙනවා. දැන් බහුලීගත කිරීම කරන්න. ඒ නිසා මේ ක්‍රමේ අර කිව්වාගේ හරි. නමුත් මේක මෝරලා නැහැ. සිද්ධි වෙලා නැහැ. ඒ සිද්ධි කිරීම සඳහා මේ ගත්ත ක්‍රියාපටිපාටයේම දිගට ගෙන යන්න සතතාභ්‍යාසෙ නිචිපත අභ්‍යාස කිරීම සක්කච්ඡකාරීකම මේ කරන වැඩේට මුළු ජීවිතේම යෝග වෙන විදියට ගැළපෙන විදියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සකස් කර ගැනීම සහ සප්පායකාරීව මේකට ගැළපෙන ක්‍රමයට කටයුතු කිරීම සත්‍යච්ඡකාරී සක්කායකාරී සප්පායකාරී කියන විදිහට කටයුතු කරන්න සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරා. පාවිච්චි කරලා දිගට කරන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්නේ. දේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ විසින් ගියවර දේශනාවේදී සඳහන් කළ මොළය සහ හදවත පිළිබඳ කාරණාව සවිස්තරාත්මකව නැවතත් දන්වදමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඒක කවුරු හරි ඇත්තටම ඉදිරිපත් කරනවා මට කියන්න පුළුවන් ඒ නියුරෝ සයන්ටිස්ට්ලාගේ අලුතෙන් කරන ලද සොයා ගැනීම අනුව ඉස්සර මේ තර්ක ඉදිරිපත් කරේ <coughs> මොලේ කල්පනා කිරීමේ කෘත්‍යය කරනවා හෘදේ වස්තුව හැඟුම් බර ගතිය, ආවේග ජන ගතිය කෘත්‍යයක් වශයෙන් කරනවා කියලා මේ නියුරෝ සයන්ස් එක තව ඉස්සරහට යනකොට ඒ කට්ටිය තේරුම් අරගත්තා මොලේම අලු දෙකක් තියෙනවා වම් මොලේ සහ දකුණු මොලේ කියලා ඒ දෙක සම්පූර්ණ දෙන්නෙක් ඒ දෙන්න වැඩ කරන්නේ කෝපස් කොලොසම් එක හරහා සුපර් කන්ඩක්ටිව් එකක් තියෙනවා නමුත් ඒ දෙකෙන් සම්පූර්ණ පළු දෙක වෙන් කරන්න පුළුවන් ඒ නිසා එක මිනිහෙක් ඇතුලේ අනිවාර්යයෙන්ම දෙන්නෙක් ඉන්නවා එකෙක් ඒ පළු දෙකෙන් එකෙක් තාමත්ම තර්ක බරයි ගහ ගන්නවා බැන ගන්නවා රණ්ඩු කරනවා හේතු කරනු සපේනවා වාද කරනවා ඒ කියන්නේ තර්කයට බරයි අනිත් එක නම් සියල්ල සමස්තයක් වශයෙන් පිළිගන්න කැමැති තාමත්ම సౌందర్యාත්මකයි කිසිම ගැටුමක් නැහැ ඉතින් මේ දකුණු පැත්තේ ඒ තියෙන సౌందర్యාත්මක සියල්ල සමස්තයක් වශයෙන් පිළිගන්න පුළුවන් ගතිය තමයි හෘද වස්තු පාලනය කරන්නේ වම් පැත්තේ තියෙන තර්ක කරන රණ්ඩු කරන සදාචාරවාදය ගැන කතා කරන එක තමයි දකුණු පැත්ත දකුණු අත පාලනය කරන්න කි මේ දෙන්න අතර කවදාකවත් ගනුදෙනුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරනකොට වෙන්නේ මේ ඉන්නගෙම වැඩ නතර කරලා මේ දෙන්න අතර තියෙන නිෂ්කාශනය සහ සමාලෝචනයට පොඩ්ඩක් ඉඩ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරනකොට අලුතෙන් මොකක්වත් හම්බෙන්නේ මේ අවුල මීහරක් දෙන්න ඉහළ එලහරකයි මීහරකයි ගැට ගහගුවාම එලහරක ගොඩ රාජිනවා මීහරක මල් රාජිනවා වගේ මොලයක් අපිට තියෙනවා. මේ දෙන්නම එක පැත්තට යන්න හදන එකයි මේ භාවනාවේදී කියන්නේ ඒ සඳහා දෙන්නගේම වැඩ 100 100 නතර කරපු ගමන් දෙන්නම එක පැත්තට. නම් අපි මේ තටමලා භාවනා කරනවා කියලා කියන්නේ ඉතින් කරන්න බැරි වැඩක්. අපි මේ භාවනා කරන වැඩ නතර කරන එක. අර නතර කරනකොට දෙන්නම එක පැත්තට. ඊට පස්සේ තියෙනවා එදාට හරිය ජොලි වැඩි. හරි සන්තෝෂයි. අපි භාවනා කරනවා කියලා තටමන තාක්කල් කරන්නේ ඔය දෙන්න දෙපැත්තට ඒ අරක ගොඩට අදිනවා මී අරක මලට අදිනවා. ඒක හොයාගත්තට පස්සේ මේ ඒ නියුරෝ සයන්ස් වල දැන් තියෙනවා ඒ දේ ඒ දේ උදාහකම් පදනමකින් තොරව අත්දකපු අවස්ථාවල් පිළිබඳව හොඳම නියුරෝ සයන්ටිස්ලා දෙන්නේ කතා කරනවා එක්කෙනෙකුට බ්‍රේන් එකේ බ්ලීඩින් එකක් ඇවිල්ලා දකුණු වම් මොලේ වැඩනකොට අතහැරලා අනිත් එක්කනාගේ මෙනින්ජයිටිස් ඇවිල්ලා සම්පූර්ණ පිට තියෙන ලේයර් එක සම්පූර්ණ විනාශ කරලා මොළේ ක්‍රියාකාරකම් මොකක්වත් නැතුව ගිර දවස් 7ක් කොමා එකේ ඉඳලා නැගිටලා යා කියනවා. ඒ මූල ධර්මය ප්‍රායෝගිකව පේන හැටි. ඉතින් ඒ නිසා නිවන් දකින්නයි කියලා අපිට දඹදිව යන්න ඕනේ කවත කොහොක්වත් නැහැ. වම් මොලේ ඉඳලා දකුණු මොලේට යන්නයි තියෙන්නේ. දකුණු මොලේ ඉන්න කෙනා වම් මොලේට එන්නයි තියෙන්නේ. ඒ නිසා අපි දකුණේ ලියන මිනිහා වමෙන් ලියන්න පුරුදු වෙන්න යන්න බලන්න කොච්චර අමාරුද කියලා. වමෙන් ලියන මිනිහා දකුණෙන් කරන්න බලන්න කොච්චර අමාරුද කියලා. නමුත් අපි දන්නවා දකුණු අත කැඩුනොත් වම් අත ටික කාලෙකින් ලියනවා. අතපය දෙකම කරනවා කකුලෙන් ලියනවා. මලක තියෙනවා වීඩියෝ ක්ලිප් එකක් ඒ මේ අත් දෙකම නෑ ඒ චීන අම්මගේ වතුරට බහැලා කකුල වල්ලාගෙන ආවිලා කකුලෝ මරලා අඬු ගලවලා පේස්ට් එක හදලා පැටිස් හදලා විකුණනවා. ලියුම් කාර්ය ලියුම ආපුවාම උලිස්ස දීලා අරගෙන ගිහිල්ලා ලියුම දිගහැරලා කකුලේ ලියලා තැපැල් දාලා යවලා. අපිට අත් දෙකක් වැඩන්නේ ඇත්තටම වැඩන්නේ. මොකද අපි වීඩියෝ කරලා පෙන්වන්නේ නැහනේ අත් දෙක තියෙන අපි අර නැති අම්ම පෙන්නනවා වීඩියෝ කරලා. කාඩ් ගහනවා කකුලෙන් උසලා ටක් ගාලා. හතර දිනක් විතර කාඩ් ගහනවා ඒ අම්මා කකුලෙන් ගන්නෙ එක කකුල ගුට්ටම අල්ලගෙන ඉන්නේ කකුලෙන් අරගෙන ඒ නිසා මේක අපි ඉන්නේ වමත්කාරය වමත්මයි දකුණක්කාරය දකුණමයි ගෑණි ගෑණිමයි මිනිහා මිනිහමයි මිරිස් කන්න කැමති කම මිරිස් කන්න කැමති සීනි කන්න කැමති කම සීනි කන්න කැමති එක්කෙකුට මිරිස් කණේකට සීනි ටිකක් කවුනොත් එහෙම විනාසයි. දකුණෙන් වැඩ කරන එකෙක් වමෙන් වැඩ කරනවා දැක්කොත් විනාසයි. ගෑණියෙක් මිනිහා වුණයි කිව්වොත් ඉතින් ටෙලිවිෂන් එනවා ඒ දෙකෙදෙට. අන් මේ දෙන්නම එකට ඉන්නේ. ඒ දෙන්න කවදාත් ගණ කතා කරන්නේ නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. දෙන්න අතර සමவாயී සිද්ධ වෙන්නේ සතිමත් චිත්තක්ෂණේ විතරයි. මම දැන් මෙතන කියනකොට මේ දෙන්න අතර පුංචි සුවතකමක් එනවා. ඉතින් හරි මේ මොකද්ද කියන්නේ? හරි මේ උනන්දු කරන සුළුයි. සර්වචනංශෝ ඔය කියන කිසිම උපකරණ ආවුද මොනවත් නැතුව එදා දැනගෙන හිටියා නිවන් දැක්කයි කියලා අලුතෙන් හම්බෙන දෙයක්වත් නැහැ නැති වෙන දෙයක්වත් නැහැ. මේ අපි ළඟ තියෙන ගැටුම බාහිරේ තියෙන එකක් නෙමෙයි ඇතුළත තියෙන කියලා. තර්ක මනස සහ సౌందర్యාත්මක මනස අතර තියෙන ගැටුම ඥාන පිටිමේ වශයෙන් ආගම් වශයෙන් භාෂා වශයෙන් දේශ සීමා වශයෙන් බාහිරයට ප්‍රොජෙක්ට් කරගෙන බාහිර යුද්ධ කෙරුවට ඇක්චුලි තමයි ප්‍රශ්න තියෙන්නේ. ඔය ඩබ්ලිව්.එස් කරනත් මහත්තයාගේ දර්ශනයේ සහ චරණේ කියන පොතේ පැහැදිලිවම ලියලා තියෙනවා හැම කෙනෙක්ගේම හිත ඇතුලේ යුද්ධේ ඒ යුද්ධේ තමයි බාහිරට ප්‍රක්ෂේපණය වෙලා තියෙන්නේ. ඒ බාහිර යුද්ධ නැති කරන්න සම්මන්ත්‍රණ පවත්නවා. එක එක්කත් ඇතුලේ යුද්ධ නතර කරන්න භාවනා කරන්නේ නැහැ. එකක් දාකත් කෙලවර කරන්න බෑ. එක්කෙනෙක් භාවනා කරලා ඉන්න දැක්කත් මේ සටන ඉවර වෙන්නේ නැහැ. නැණ මේ ළඟදී ඒ වගේ විශේෂ අත්දැකීම් ලැබුපු එකන ප්‍රකාශයක් කරලා තිනවා ලෝකෙ ඔක්කොම පිස්සු වුණාට ඔක්කොම උම්මත්තක වුණාට භාවනා කරන සුළු දෙනෙකුට ඒ සියල්ලගේම දෛවය වෙනස් කරන්න පුළුවන් කියලා. භාවනා කරන සුළු දෙනෙකුට අදිට සරුවචන්නාංශී ලෝකෙට ඒ පු탁ඥයට පවා සාන්තියක් ගෙන දුන්නා වගේ භාවනා කරන සුළු කෙනාට අර මහා ජන සං සංහතියම වෙනස් කරන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන කට්ටිය පශ්චාත්තාප වෙන්න නරකයි. මම භාවනා කරාට ලෝකෙ නිවන් දකින්නේ නැහැ කියලා භාවනා කරන කෙනාගෙන් අනිත් ඔක්කොටම අවශ්‍ය ශාන්තිය ලැබෙන නිසා මේක අමාරුයි. අමාරු මොනක් කරන්නේ අපි ඒ තරම්ම මැට්ටෝ. ඒ තරම් අල්ලාගත් එක අල්ලාගෙන කණ්ඩ හදන જાතියක්. ඒ නිසා කවුරු ඇවිල්ලා දෙන්න ගියත් අපි කැමති නෑ. ඉතින් ඒක නැති කරලා දුකානේ සද්ධාව තියෙනවා බුදුහාමුදුරු කියන දේ අහන්න. අඩු ගානේ සද්ධාව තියෙන ධර්මයේ තියෙන මේ අන්ත දෙක තේරුම් අරගන්න. අඩු ගානේ සද්ධාහතන සංඝයා වහන්සේලා කියලා කියන්නේ මේ දෙකම බාරගෙන සාසන විනයෙන් කැපවිච්ච જાතියක් අපිට බැරිදී වැඩි කරන්න කියන්නේ. සද්ධාව තිනුනම් සීලෙකට හික්මෙන්න, සීතල වෙන්න, සීලාචාර වෙන්න මේකේ කල්ලාගෙන රණ්ඩු කරන්නේ නැතුව එතකොට වෙන්න මහ දුකයක් වෙන්නේ දකුණු වලේ වම් වලේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. බුදුමාකාර එකයි එකයි එකතු වෙච්චාම දෙකයි නෙමෙයි. ඒ අංක ගණිතේ. එක එක එකතු වෙච්චාම විශාල ගානක් හැදෙනවා. එදෙන ගැටි ගැටි ඉන්නට වඩා දෙන්න එක පැත්තට ගිය ගමන් ඒ ඉතින් පුදුමාකාර දෙයක්. ඒක නිසා ඒ කවුරුරි අවශ්‍ය නම් මට සාමාන්‍ය පිස්සුව හරියට කියවනවා. මේ කාටරි ඕනනම් මට කියලෙවන්න අරුණමතට ඊමේල් එකක් කරන්න මට එවයි. එසට මම එවන්නම් ඒක පිළිබඳව මේ දැනට ප්‍රසිද්ධ වෙලා තියෙන බුද්ධ ධර්මයට බරව සහ ස්වාධීනව ප්‍රසිද්ධ වෙලා තියෙන තොරතුරු ලොමු ගහ ලොමු දහ ගන්න වෙන සුළුයි. අපේ තියෙන මේ ඥානයේ තියෙන රටු ගතියත් නමුත් ඒක යොදා ගත්තොත් අපි හැම කෙනෙක්ම නිවන් දැකලා වගේ තියෙයි. ප්‍රතික්ෂේප කරන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. අවශ්‍ය කරන ඔක්කොම ටික තියෙනවා. නමුත් තාම කියනවා අනේ මං ඔලේ කාලේ කන්නේ නැද්ද කී විතරක් මං වගේ කාලේ කන්නේ කුරු ලෝකෙම නැහැ කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල්ලේ තියන චර්චුරු ගගා ඉනවා. ඉතින් බුදුන් ආවත් මොනව කරන්නේ? බුදුහාමුදුරුවෝ ආවත් ඒ කාලේ කන්නේ යන මොකුත් හම්බෙන්නේ ඌ දන්නවනම් මේ බුද්ධෝත්පාද කාලයක් හම්බෙලා තියෙන manussාත්ම භාවයක් හම්බෙලා තියෙන ෂණ සම්පත්තිය හම්බෙලා තියෙන කල්යාණ මිත්‍රයෝ ඉනවා ධර්මයේ තියෙනවා පැවිදි වෙන්නම් පැවිදි වෙන්නත් ඕනේ කියලා බුදු වෙලා තමයි. ඉතින් සමේ මොලේ පිළිබඳව එක ඒ වගේම ක්වොන්ටම් ෆිසික්ස් පිළිබඳ කතාව මරණපැයි අධ්‍යක්ීම් පුදුම විදියට කවුළු විවෘත කරලා දෙනවා. හැබැයි මම කියන භාවනා කරපු කෙනෙකුට හරි වටිනා තොරතුරු තොගයක් කියලා. ගරු ස්වාමීන් වහන්ස උදාහරණයක් ලෙස චොක්ලට් කේක් කෑල්ලක සුවඳ දැනුණු විගසම මගේ කටට කෙල උනන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කිවූ පරිදි අසත්‍යමත් වීම තුළ මනාපය පහළ වීම සිදුවීමක් නේද? නමුත් මේ සිදුවන බවට මට යම්කිසි සතියක් ඇත. නමුත් ඒ රූප නාම පැහැදිලිව වෙන්ව දකින සතියක් නොවේ. මෙතනදී ඔබ වහන්සේ පැවසූ පරිදි පහළවන මනාපයේ මුල් අවධිය කන්ට්‍රෝල් නොකොට මෙහි අල්ලා ගැනීමේ මනාපයේ within brackets ප්‍රබල ප්‍රබලත්වය ටික ටික අඩු කර ගැනීම සඳහා සතිය භාවනාව උපයෝගී කරගන්නේ කෙසේදයි පහදා දෙනු මැනවි. චොක්ලට් කණ්ඩ තව තවත් චොක්ලට් කණ්ඩ ඒකට වැඩි හරි. මම පාරට වැටිලා තියෙන්නේ. ඕක නැවත නැවත කරන්න කරනකොට එච්චර වැඩ දැන් මට තියෙන්නේ ගඟට තල්ලු කරන එක. ගොඩ එන එක ඕගොල්ලන්ගේ වැඩේ. ගැඹුරුම තැනට මම තල්ලු කරනවා. දැන් අල්ලලා තියෙන්නේ ඕකම නැවත නැවත කරන්න කරනකොට කරන තේරෙයි. පැව්ලෝගේ පරීක්ෂණය තමයි මේ බල්ලට කැම දෙනකොට රස කැමක් දෙනකොට හැම වෙලාවෙම බෙල් එකක් ගන්නවා. ඉතින් අන්තිම තන්ජෝ කියලා කැම දෙනත බෙල්ලෙක් ගහන්න කෙලවැක් කරගෙන පටන් ගත්තා. ඉතින් අපිත් ඔක්කොම පැවුලෝගේ බල්ලෝ තමයි. ඒක අපි ඇඩ්වර්ටයිස්මන්ට් ඒ රූපේ දකිනකොට අපි බඩු ඕඩර් කරලා ඉවරයි. මේ ගන්ධ රස දෙනකොට ඕඩර් කරලා ඉවරයි. ඒ නිසා අපේ මැෂින් එකේ රිමෝට් කන්ට්‍රෝල් ස්විච් එක බහුජාතික සමාගම් වල තියෙන ඒගොල්ලෝ බොත්තම තද කරනකොට අපිට මේ තද වෙනවා. ඒක ගණ්ඩ බැරි වෙච්චහම අපි අර ගෙදර ඉන්න මනුස්සයට බයිනවා අපේ අම්මලාට අපිට මේක කන්න දෙන්න බැරිද තාත්තලාට කන්න දෙන්න බැරිද ආණ්ඩුවට බැරිද අපිට අරක දෙන්න මේක දෙන්න ඉතින් ඒක ලෙවල විශාල රණ්ඩුවක් ඇති කරනවා නිසා පැව්ලෝ පරීක්ෂණයම තමයි යෝගේ තියෙන්නේ අපි ඉතින් බල්ලෙක්ගේ තිබ්බත් මිනිස්සෙක්ගේ තිබ්බත් මේක තමයි ප්‍රතික ක්‍රියාව කියන්නේ ඉතින් ඒක වෙනකොට දැනගන්න ක්‍රම බල්ලට නෑ පැව්ලෝට තියෙනවා හැබැයි පැව්ලෝට ඒක දැනගන්න නෙමෙයි කතා කරන්නේ බුදුහාමුදුරුවෝ බල්ලත් දැනගෙන පැව්ලෝත් දැනගෙන බුදුහාමුදුරුවෝත් දැනගෙන කතා කරනවා නිසා තව දුරටත් නැවත නැවතත් චොක්ලට් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා ඒක තමයි උත්තරේ. ගරු ස්වාමින් වහන්සේ බොහෝ පරයන්කයන්හිදී කිහිප වරක්ම මෙම தත්වයන් අත්විඳීමි. ආනාපානය ඊටමත් ඉක්මනින් කැඩි කැඩි යන කම්පන චංචල රාශියකටපත් වී ක්‍රමයෙන් ගෙවි යයි. මින් පසුව විතක කෙසේ යම් තැනක තදගතියක් වැగిරෙන ගතියක් ඇති වී ක්‍රමයෙන් ගෙවි යයි. විටක කයේ දැඩි වේදනාවක් ඇති වී ක්‍රමයෙන් ගෙවි යයි. මේ සිද්ධි සියල්ලම සතිමත්ව අඛණ්ඩව මෙනෙහි කරමි. මේ ගෙවි යාම් සමගම සැහැල්ලුවක් ඇති වේ. මෙයද සතිමත්ව දකිමි. ඊට පසුව කිසිම මතකයක් නැති තැනකටපත් වේ. සිටිවිල්ලකින් මෙයට බාධා වේ. නැවත නැවත මුල සිට අගට මෙම తත්වය අත්විඳිමි. මේ පිළිබඳව උපදේශයක් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. උපදේශීල්ීමේ නිහතපානිකම නම් අගය කරන්න ඕනේ. නමුත් අර චොක්ලට් කනවා කියනවා වගේ දැන් පාරට වැටලා තියෙන්නේ. මේක දිගට දිගට කරනකොට වේලාවක තමයි තේරෙනවා අනපන හරහා ගියත් ඒක ඊටාම සූක්ෂම සියුම් තත්යකට ඇවිල්ලා සූක්ෂම සියුම් තත්යක හිත බව තේරෙන්නේ ඒක කැඩෙන ගොරෝසු හිතවිල්ලකින් තමයි. ඒකට ගොරෝසු හිතවිල්ලේ තියෙන ගොරෝසු සංඥාව නිසා අවදි වෙලා තේරෙනවා නම් හිතේ මීට වැඩි ඊටාම සියුම් තැනක කියලා තේරෙන්න තේරෙන්න තියෙනවා සියුම්කමක් කවදාකවත් ලෝකෙට තේරෙන්නේ නැහැ ගොරෝසුකමට සාපේක්ෂ නැතුව. ගොරෝසුකමක් ලෝකෙට කවදාකවත් තේරෙන්නේ නැහැ. සියුම් භාවයක සාපේක්ෂයක් නැතු. ඒ නිසා අපිට සියුම් භාවය විතරක් කිල්ලනවා නම් කාසියක එක පැත්තක් කිල්ලන වගේ මෝඩකමක්. සියුම් භාවයේ වටිනාකම තියෙන්නේ ගොරෝසු වෙච්ච දවසට. <clears throat> ගොරෝසු භාවයේ තියෙන ඡණ්ඩපරසකම තියෙන්නේ සියුම් වෙච්ච දවසට. මේ දෙකටම සමහිතාපු දවසේ අපි නිරුද්ධය දකින්නවා, ක්ෂය වීම දකින්නවා, වැය වීම දකින්නවා. නමුත් ඒක රසාස්වාදය කරන්න බැරි එකක් කියලා විඳින කෙනෙක් නැති එකක් වඩපත් කරන නිසා ඒක සියදී නසා ගැනීමට බොහෝම ආසන්නයි. ආධ්‍යාත්මික සියදී නසා ගැනීමට බොහොම ආසන්නයි. ඉතින් මේවා කියන්නේ කියලා අනිත් දවසේ භාවනාවටත් එන එකක් නෑ කවුරක්වත් මේ මගේ වචනවල තියෙන බරපතලකම. විඳින්න නිෂේධනය කරන්න නම් මැනිල්ල සියුමුණා ගොරෝසුණා ප්‍රිය වුණා අප්‍රිය වුණා කියන දෙකම එකම කාසිය දෙපැත්තක් බව තේරුම් ගන්න දවසේ එනකොට ඒ හරහා අපිට වෙන රූපණ ගතිය, ඉද්දන ගතිය, කුප්පණ ගතිය, කෙලස් කෙලසන ගතිය නැති වෙලා යනවා. ඉතින් ඒක ක්‍රමයෙන් සිද්ධ වෙනකොට මේ වගේ ප්‍රශ්න අහන්න හිතෙනවා. තමන්ට අහුවෙන තමන්ට තේරෙනවා මේ ගැටේ ලීගෙන යනවායි කියලා. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන එහෙම දෙයක් ප්‍රකාශ නොකර ඉන්න බෑ. මනුස්ස හිතේ තියෙන එක චිත්ත නියාමයක් තමයි ඒ වගේ වෙනදා නොතිබිච්ච නිදහස් මාර්ගයක් උමගක් ගැලවු මාර්ගයක් හම්බෙච්චාම ඒක ප්‍රකාශ වෙනවා යාති. නිස්සද්ද බණකින් හෝ වචනෙන් ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ ප්‍රකාශ වීම හරහා තමයි අපිට මේ අවුරුදු 2600ක් මේ පණිවිඩය අවිලා තියෙන්නේ. ඉතින් ඒක නිහතමානීව ප්‍රකාශ කරන එක මගේ දක්ෂකමක් නෙවෙයි මේක ධර්මතාවයක්. මේ පාට මේ පැත්තට යොමු කරුවොත් එන්නේ එන්නේ එන්නේ වැඩ නිරවුල් වෙන්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ වැඩ වලින් ඝර්ෂණ ගැටුම් කැපිලි කෙටිලි අඩු වෙනවා. ආන්නේ පාරේ එනකොට මිනිස්සුන්ට කියන්න හිතනවා ඇයි මෙච්චර ගැටුම් ඇති කරගන්නේ? ඇයි මෙච්චර හැපිලි ඇති කරගන්නේ? ඔක තව විනාඩියක්, ඒක තප්පරයක් ඉවසන්ද ඊටසක ගැටුම් මොකක්වත් නැති බොහොම සාමකාමී විසඳුමකට එනවා. ඒකට පොඩ්ඩක් ඉවසන්න නැත්තේයි කියලා කියන්න හිතනවා. ඉතින් ඒ සිද්ධිය හැටියට පුද්ගලයා හැටියට විවිධ බණ විවිධ ක්‍රම වලට කිව්වට තමන් තුළ ඇතිවෙන නිරෝධයේ සාන්තිය තමයි එලි දක්වන්නේ. ඉතින් මේ ප්‍රශ්න කරුට කියන්න තියෙන්නේ කොතන හිටියත් Taman ආපහු ගෙදර බලයි ආපහු යන ගමනේ ඉන්නේ නැත්නම් මේ නිවනටයි යන්නේ. ඒ නිසා මේක දිගට සම්පාදනය කරන්න දිගටම මොකද කියන්නේ? සප්පාය කරනු සම්පාදනය කරන්න අපි හිතන තරම් වේගෙන් යන්නේ නමුත් අනිවාර්ය ඉදිරියට යන ගමනක් ගඟ දිගේ ඉහළට යන ගමනක් සිද්ධ වෙන බව නම් වචන අහගෙන ඉන්නකොට හිතෙනවා. නිසා සතුටුයි හොඳයි කියලා කියනවා. ගරු ස්වාමින් වහන්සේ මම කලක් තිස්සේ ඔබ වහන්සේගේ උපදේශ පරිදි ආනාපාන සතිය වඩමි. දැන් පරයන්ක ගත වී විනාඩි 5ක් 10ක් අතරදී බොහෝ විටදී ආනාපානයේ සියුම් වී නොදැනී යයි. සමහර පරයන්කවල විනාඩි 40ක් පමණ සිතිවිලි වලින් තොරව සැහැල්ලු කයකින් සහ ප්‍රීතිමත් මනසකින් ගත කරමි. ක්‍රමයෙන් සිතිවිලි ධාරාව පටන් ගනී. අසල්වැසි දරුවන්ට නොමිලේ පන්තියක් දමා ඉගැන්වීම දෙහෙත්තල ඇති වදා කරන රෝගීන්ට අවශ්‍ය අන්දමින් සපයා දීම වැනි දේවල්. එහෙත් දැන් මම මෙතන යන්න සිහිපත් වී සතිමත් වෙමි. නැවත නැවත දහස් වාර කර බලන මෙන් ඔබ වහන්සේගේ උපදෙස් ලැබුණත් ඉදිරියට යාමක් මට නොපෙනේ. කරුණාවෙන් උපදෙස් දෙනසේක්වා. ඔබ වහන්සේට නිරෝගී සුව සහ නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔය කියන පන්තියක් දාලා බලන්න නිකන් හිතේ හිතා ඉන්නේ නැතුව ඒකට ඉක්මන් ගමන. අයිස්ක්‍රීම් දාන්සලක් දෙනවා, බුරියානි දාන්සලක් දෙනවා, මඤ්ඤොකා දාන්සලක් දෙනවා, අල්ලපු ගෙදරට බන බහනවා උගන්න. මොනවා හරි නිකන් බුලත් පිට හපනවා වගේ වැඩක් කරන්න ඕනේ. කරනකොට තේනවා මේකේ තියෙන තකතිරුකම. මෙච්චර ලොකු කියන මේ මෛත්‍රියේ කරුණාවේ නිකන් බොක්කෙම්ම කරනවා කිව්වට තමන්ගේ මාන්නේ උදුම්ම ගන්න කරන වැඩක්. තණ්හාව සන්තෝෂය කරන්න කරන වැඩක්. මමත් පොරක් කියලා පෙන්වන්න කරන වැඩක් කියලා තීරිච්ච දවසේ වහා කණ්ඩ හිතෙනවා. ඒ නිසා ඒක කරන්නමයි ඕනේ. ඒ වගේ එනකොට හොඳටම දන්න මේක නොකලුත්තක් කියලා ඒක කරන්න දෙන්න ඕනේ. හරියට පොඩි උන් කක්ක කරපුවම අම්මලා ඒක අත ගන්න තියලා බලාගෙන ඉන්නේ. හැමදාම ඕක කරන්න බෑනේ පුළුවන් වෙලාවෙ ඕක කටියක් අත ගාලා කටෙත් ටික ගාගෙන චූ ටිකක් ගාගෙන දඟලන එක අම්මලාට උරතලයක්. ඒ වගේ හිතේ තියෙන වෙලාවක මේ මිතෙක් කාල කරගන්න බැරි වෙච්ච පුදුමාකාර පිනක් බොහොම ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා එක පැත්තෙන් කියන ඕක තක්ක తీරුකමක් කියලා. තර්ක මනස එනවා මේ පැත්තෙන් අර තර්ක තකතිරුකමක් දැන දැන කරනවා කියන එක තමයි මම දන්නේ ඕගොල්ලෝ තරහ වෙයි මේ ආර්ය පරිශ්‍රණය කියන්නේ ඔන්න ඕකද මගේ මනසේ හැටියට ආර්ය පරිශ්‍රණය කියන්නේ දැක දැක දැන දැන තකතිරුකමක් කරනවා මුලක් දන්නවා තකතිරුකම මැදක් දන්නවා තකතිරුකම අගක් දන්නවා තකතිරුකම මම කියන ඉච්ඡර දක්ෂකමක් ඉච්ඡර සුන්දරත්වයක් ජීවිතේ ඇත්තේ අපි හිතන්නේ මුල මැද අග තුනේම අපි පිරිසුදු සුවිසුද්ධ සුපේසල ශික්ෂාකාමී කියන තම්නි බොරුව හොඳ තකතිරකම දන්න ප්‍රමාණය රාත්තරල් ගන්න දැනගෙන කන්නා වගේ දන්නවා නම් මුලමදාග අපි මෙතෙක් සංසාරේ ගියේ හැටි මේ පරිසරයේ ඉන්න මිනිස්සු කරන දේවල් දැන් මගේ අතිම සිද්ධ වුණා මට දොස් කියන්න බෑනේ මම අත්දකලා නේ කියන්නේ ආන්න ඒක දකිනකොට තමයි තේරෙන්නේ මේක කියලා දෙන්න බෑ අපිට යමක් කරන්න තල්ලුවේ එන්නෙම ප්‍රභව තුනකින් තණ්හා මාන දිට්ඨිය හරහා ඒක දැනගෙන කරන එක හොඳයි නොදැන කරනවට වැඩිය එච්චරයි මට කියන්නේ. අපි නොතන උනත් කොයි වෙලාවත් මොකක් හරි වැඩන්නේ. මොකක් හරි කරනවා ඒ කරන්නේ ওই තුනෙන්මයි. මොකක් හරි එක වැඩක් කරන්න හොඳටම දැනන මේක තණ්හාවෙන්ම පටන් අරගත්තේ. දෘෂ්ටියෙන්ම පටන් අරගත්තේ. මාන්නෙම පටන් අරගත්තේ. ඒක දැනගෙන කරනවා නම් මං කියන්නේ රාත්තල් ගාන දන්නවා කාපු රාත් මඩ ගාන දන්නවා. ඔක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. ඔකට ලොකු නිදහසක් ඕන. ළඟ ඉන්න කට්ටිය ඕක කරන්න දෙන්නේ නැහැ. ඈත ඉන්න කට්ටිය මොකුත් කියන්නේ නැහැ. ළඟ ඉන්න කට්ටිය ඒක කරන්න දෙන්නේ මොකද්ද මේ දැන දැන වැරද්ද කරන්නේ දැන් මැදට ගියා මැදත් වැරදි කරනවා අග තිනවා අගත් වැරදි කරනවා කියලා ඒගොල්ලෝ කිව්වා මනුස්සයර කියන්නේ තියෙන්නේ මට වැරද්දක් කරන්න අයිතියක් නැද්ද මට මගේ ආර්ය පරිශීලනය කරන්න අයිතියක් නැද්ද මම මේ ලැබු මනුසාත්ම භාවයේ ඔක්කොටම උත්තර බඳ බඳ ඉන්න ඕනේ මම හිතන්නේ මම හිතන්නේ ඒ ඒ කෙනාට ඒ වැඩේ කරන්න ඕනේ ඒක හරහා තමයි අත්දැකීම ලැබෙන නිසා ඒ වගේ ඥාති විතර්ක, ජනපද විතක්ක, පරානුද්යය තපට සංවිත විතක්ක, අමර විතක්ක, ඔය වගේ විතක්ක වර්ගයක් තියෙනවා. ඒව ආවට පස්සේ තේරෙනවා අපි අපි මාන්නේ අරසකරනද මම යා රකින්න, ධන්නව අරසකරන විවිධ ක්‍රමවලින් පොහොර දානවා. ඒක ලියලා නෑ නෑ මම මේ කෙරුවේ සම්පූර්ණ පරානුද්යයතාවය සම්පූර්ණ කිව්වට ඇතුලෙන් හොඳටම දන්නවා අඩු ගන්න බුදුහමෝ පෙන්ලා දීලා තියෙනවා ඉතින් ඒක දැනගෙන කරන එකේ මට නම් වැරද්දක් තේරෙන්නේ ඒක හරි ඒකට ආර්ය පරිශ්‍රණය කියලා තමයි මට කියන්න තියෙන. බුදුහාමුදුරු හිටියනම් මට බණී හැබැයි. ඒ ඔක්කොමලා කියන්නේ ආර්ය පරිශ්‍රණය කියන්නේ මේ බයලජ්ජා සහිතව සීලවන්තව කරන වැඩ කියලානේ. නෑ වැරද්ද කෙරෙන්න ඕනේ මුලැමැදාග දැනගෙන. වැරද්ද හෝ වේවා හරි හෝ වේවා උදාසීන දෙයක් හෝ මුලැමැදාග දන්නවනම් ඔක්කොගෙම සමඵලය ලැබෙනවා. ඉතින් වඩාත්ම හිත්වදින දේ තමයි වැරද්දක් මුලැමැදාග දැනගෙන කරන එක. ඒක හොඳ මුල මැදාක දැනගෙන කරන එක අපිට ඉස්කෝලේත් උගන්ලා තියෙනවා හැමතැනම කරලා තියෙනවානේ. වැරද්දක් මේ විදිහට කරන එක. ඒක ටිකක් රැඩිකල්. ඒක කරන්නත් වෙන්නේ Tamanට සීමා කරලා. කාගරි මානසිකත්වයට විදෙන්නේ නැති වෙන විදිහට. ඒ නිසා මේ වගේ අදහසක් ආපම ක්‍රියාත්මක කරලා බලන්න. එතකොට පළවෙනි පන්ති අත්දැකීමක් ලැබෙනවා. ඒ නිසා වැටිලා තියෙන පාරට ඕක සිද්ධි බහුල කරගන්න ඕන නම් හඟුම්බර කරගන්න ඕන නම් අන්න වගේ වැරද්දක් කරපු ගමන් මේ චිත්‍රපටියට නිකන් ෆයිට් එකක් මරණයක් කැලිටියක් එන්න බෑ චිත්‍රපටිය රසවත් වෙන්න. ඇක්ෂන් පැක් වෙන්න. ඒ ඇක්ෂන් පැක් කරන කරන තියෙන්නේ මෝඩකමක් දැන දැන කරන එක. ගරු ස්වාමින් වහන්සේ සම්මස්සන ඥානයේදී අතීත බව අනාගත බව දැකීම අනිවාර්ය බව ස්වාමින් වහන්සේගේ බණ කින් ඇසුවා. සම්මස්සද ඥානයේදී අතීත භවය දකින්නේ නැතිව ඉදිරියට යාමට නොහැකිද කෙනෙක් Tamanගේ අතීත භවය නොදැක සම්මස්සද ඥානය පසු කොට ඉදිරියට ගියා කිව්වොත් නිවැරදිද තවත් ඒකෙම තව ප්‍රශ්න මේකට අපි උත්තර දුන්නොත් මේ ඉතින් අර ඉස්ලාම් කියපු වාක්‍ය වැරදි ඒක නිසා මම කිව්වයි කියන බණක් තියෙනවා නැවත අහන්න ඒ එහෙම එකක් නෙමෙයි කියන්නේ සම්මසන ඥානදී මේ වගේ ගතියක් තියෙනවා කියන එක තියෙනක විය යුත්තක් හෝ අනිවාර්යෙම තියෙනවා කියලා කියන්න කොහේ කිව්වත් අහන්නට ඇහෙන්නේ අහන්න ඕන දේ තමයි. ඒක නිසා මේ පළවෙනි වාක්‍ය වැරදි නිසා ඒ මත කොටු කරන හැම ප්‍රශ්නයක්ම වැරදි අදහසක් මත ගොනු වෙලා තියෙන නිසා ඒ කලින් කියපු බණ හෝ නැත්නම් සම්මසන ඥාන ගැන ලියවිලා තියෙන නිකන් සීබුද්ධි සහිතව ලියපු කෙනෙක්ගේ කතාව කියවන්න සම්මසන ඥාන හැට අවස්ථාවේ හැඟුම් මුදා හැරීමක් සිද්ධ වෙනවා. ඉදිරියට පස්සට එහාට වැඩ හිත දුවන ගතියක් තියෙන. ඒක විය යුත්තක්ම හෝ අත්‍යන්ත ලක්ෂණයක් වශයෙන් ගන්න නැත්නම් ওই ප්‍රශ්නේ ඉන්නේ ජූනි මාසයේදී පළවෙනි සෙනසුරාදා එනම් ජූනි පළවෙනිදා සුබෝධාරාමයේ පැවැත්වෙන දවසේ භාවනා වැඩසටහන පැවැත්වෙනවාද නැත. ස්වාමීන් වහන්සේ එතකොට රටේ නැහැ. රටෙත් නැහැ. ස්වාමින් වහන්සේ මාස දෙකකුත් දවස් 21ක චාරිකාවක් වදිනවා මෙතිස්සට. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ එක් දේශනාවක ප්‍රශ්වාසයේ අග සහ ආශ්වාසයේ මුල අතර මනස ධම්මාරම්මන හා මනෝ විඥානීය පහළ වෙන බව දේශනා කළා. එසේනම් ඒ දෙක අතර නිවනක් තිබිය හැකිද? කරුණාකර මෙය පැහැදිලි කරනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේක ඇත්තට පැහැදිලි තමන් කරගන්න පුළුවන් නම් ප්‍රසවාස ඉවර වෙනකම්ම ගිහිල්ලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා කලබල වෙන්නේ නැතුව හොඳට මේ දෙක අතරමැද බලන්න. වමේ ඉඳලා දකුණට මාරු වෙන දෙක අතරමැද බලන්න. ඉඳගෙන ඉඳලා හිට ගන්නකොට ඉරියාපත දෙක අතර සංදිස්ථානය බලන්න. හිතවිලි දෙකක් අතර ગેප් එක බලන්න. වචන දෙකක් අතර හිස්තන බලන්න බලන්න බලන්න බලන්න ගියාම කිබෙන කෙනෙක්ගේ පැහැදිලි කිරීමක් ඕනේ නැහැ. මේක අත්හදා බලන්න ශිල්පයක් එහෙම නැත්නම් අභ්‍යාසයක් මේ දීලා තියෙන්නේ. ඒක පිළිබඳව මූල ධර්ම මේ පැහැදිලි කිරීමකට පස්සේ කරත හැකි මේක උත්සාහ කරලා බලන්න ඒකෙන් ඔය කියන ප්‍රතිඵල නැතුණත් ඉදිරියට යamak වෙනවනම් අවබෝධය වැඩි වීමක් වෙනවනම් ඒක ගැන මම සන්තෝෂ වෙනවා. නමුත් ඔය මේක මෙහෙම මෙහෙමයි මෙහෙමයි කියලා මූල ධර්මත් එක්ක ගැලපුවාට මේක කරන්න නැති කෙනාට බෙහෙත් තුන කිවක හිටියට කාදාකත් ලෙඩේ දැනෙන්න වෙන්නේ. ඒ බෙහෙත් තුන දැයි තිනවා එකතු කරලා තම්බලා බොන්න ඕන. ඊට පස්සේ අහන්න පුළුවන් ඒක තීත්‍යද නැත්තද කියලා බලන්න පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම මම කීරයකත් කියලා දීලා කරලත් දෙන්න කිව්වොත් ඒත් පුදුම වෙලා හිතෙන් දෙන්න දෙයක් නැහැ. ඒක කරුණා කරලා ඒ විදිහට වතුරට පැහැලා පොඩ්ඩක් පීනලා බලන්න. මට බෑ පීනන්න ඕගොල්ලෝ වෙන්නේ. ඒ නිසා මූල ධර්මේ පොඩ්ඩක් අනාගෙන තියෙන ගතියක් පේන්න තියෙනවා. කරලා නැතුව කියලා තියෙන්නේ නිකමට හරි මම මෙහෙම කරුවා මට මේ අත්දැකීම ලැබුණා කියලා කිව්වන ඒක මට ලොකු උදව්වක් වෙනවා උත්තරයක් දෙන්න මේ මේක එච්චර කොහොමද කියන්නේ ප්‍රායෝගික නෑ ප්‍රශ්නේ ඊළඟ තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රාර්ථනාවක් වගේ උතුම් වූ කල්යාණ මිත්‍රයාණන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. දිගු විදේශ ගමනින් පසුව අපගේ දහම් ඇස පෑදූ ඔබ වහන්සේගෙන් ධර්මයේ ඇසීමටත් සසර ගමන කෙටි කර ගැනීමටත් වාසනාව ලැබේවායි පතමි. අප සෑම දිනාටම නිර්වාණ අවබෝධය ලැබේවා. සාදු කියන්නේ පැයක් කරන කරවන බලන්න. උච්චර දෙයක් කියද්දී සාදු කියන්නේ. අර්ථ ස්වාමීන් වහන්සේ මහාට අනුකම්පාවකට ප්‍රත්‍යසා ප්‍රත්‍යෝත්පන්නහ ප්‍රති ප්‍රත්‍යනීතයකට උදාහරණයක් දක්වන සීක්වා පච්චේ පච්චුප්පන්න හා පච්චනීක ප්‍රත්‍ය නිසා ප්‍රත්‍යයෙන් හට ගන්නා දේ කියනවා ප්‍රත්‍යුත්පන්න කියලා ප්‍රත්‍ය අණුව ඒ න්‍යායට අනුව කටයුතු කරන ප්‍රත්‍යනීක කියලා කියනවා ඒක නිසා අපි කිව්වොත් එහෙම චේතනාව ප්‍රත්‍ය කරගෙන ආස්වාසේ සිද්ධ වෙනවා. චේතනා ප්‍රත්‍යයෙන් ආස්වාස ප්‍රත්‍යুৎপন্ন වෙනවා. ඒතකොට පිම්බීම හැකිලීමක් ඒ අනුව සිද්ධ වෙනවා. ප්‍රත්‍යනීක වෙනවා. ඒ වගේ මේ සිද්ධි වැටක් තියෙන්නේ හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා. ඵලය නිසා තව විවිධාකාර අතුරුඵල වගේක් හට ගන්නවා. ඉතින් ඒ වගේ එක එක පුරුකක් මේ විස්තර කරන. ඒ වගේ ඉතින් දස දිසාට මල් වෙඩිල්ලක් පුපුරනකොට වගේ යන වැඩ පිළිලා මේකේ තියර ඒ සංසිද්ධිය විස්තර කරන පාවිච්චි කරන තාක්ෂණික වචන ටිකක් ඒ නිසා ප්‍රත්‍ය ප්‍රත්‍යুৎපන්නහ ප්‍රතිනීක කියලා පෙන්ලා දීලා තියෙනවා හැම සිද්ධියකදීම අපි කරන ඇස්පිල්ලම් ගැහිමකට පවා මේ පටිච්චසමුප්පන්න ස්වරූපේ තියෙන. දැන් අපි ලිඛිත ප්‍රශ්න ප්‍රමාණය එතනින් સમાප්තයි. ඉතින් අපිට සුළු කාලයක් තව තියෙනවා කැමති නම් කාට හරි වෙනත් ඉතින් නිදුක් වේවා සුවපත් වේවා නිවන් ලැබේවා කියලා කියන්න හරි එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න හරි ස්වාමීන් වහන්සේ අද උදේ වහන්සේ දේශනා කර අනාථ පින්ඩික වාද සූත්‍රයේ රූප ශබ්ද දෙකට පසු ගන්ධ යන මාතෘකාව යටතේ කළ දේශනාවත් ඉදිරියේදී මම හිතන්නේ වහන්සේ රසය දැනි අනිකුත් ඉන්ද්‍රියයන්ට දැනෙන දේවල් ගැන සාකච්ඡා වෙන්න ඉඩ තියෙනවා. නමුත් මට තේරුණා වහන්සේ අවසාන වශයෙන් අද වහන්සේ කිව්වා මේ සෑම බාධකයක්ම සාධකයක් කරගත යුතුයි. මම හිතුවා ඒක තව ටිකක් විස්තර කළොත් ඒ අද දේශනාවේ සම්පූර්ණ අදහස පැහැදිලි වෙයිද කියලා මම දැනගන්න කැමතියි. පුළුවන් නම් ස්වාමීන් වහන්සේ ඇතිනම් මේ විස්තරයක් කළොත්. අහතරම මේ සෑම පාදයකම සාධක කරගත යුතුයි කියන එක ටිකක් බරපතල වැඩ හැතුව හිර දඬුවමක් වගේ. සෑම බාධකයක්ම සාධයක් කරලා හැකි කියලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. යුතුයි කියලා ගත්තොත් ඒක පැටවිල්ලක් වෙනවා, පැවරිල්ලක් වෙනවා. කළ හැකි ඒ සඳහා මොළ ධාතුව පාවිච්චි කිරීම තමයි යොන්සුමන්ස් කාර්යය කියලා කියන්නේ. නුනින් සලකා බැලීම කියලා කියන්නේ. මේක මේ කාලේ හැටි කියන්නේ රීසයිකල් කරනවා කියලා. ඕනම දෙයක් රීසයිකල් කරන්න පුළුවන්. ඉතින් මම ඉස්සර හුඟා කල්ැතුව මම මේකට හිතාගෙන හිටපු නිදර්ශනයක් තමයි මේ ගෙවතු වගාවේදී නැත්නම් ওই කාබනික මේ මේ කෘෂිකර්මයේදී හදන කොම්පෝස්ට් කොම්පෝස්ට් සඳහා පාවිච්චි කරන්නේ කුස්සියෙන් විසි කරන දේවල්, ගහේ කොළේ වැටෙන දේවල්, ඔක්කොම එකතු කරලා ඒ ඔක්කොම නැත්තම් හරි කරදරයක් කුණු. ඒ කුණු යම් වෙලාවක කුණු මුල් එකතු කරලා තිබ්බොත් ඒක විස බීජ සහිත වායු නිෂ්පාදනය කරනවා. නපුරු බැක්ටීරියා හදනවා. gedara ඉන්න අයගේ සෞඛ්‍යයට හානි කරනවා. නමුත් මේ කුණු ඔක්කොම අවුවට දාපු ගමන් ඒකේ තියෙන බැක්ටීරියා මේ රෝගකාරක බැක්ටීරියා මැරිලා අන්තිම මෘතෝපජීවී බැක්ටීරියා විතරක් ඉතුරු වෙනවා. ඊට පස්සේ කොම්පෝස්ට් කියලා සර්ව සමබර ආබනික පොහොරක් ඇති කරනවා. අර කරදර වෙන්න තියෙන කුණු කන්දල් ටික සේරම අවුවට විවෘත කිරීමෙන් ප්‍රකාශ කිරීමෙන් සියල්ලගේම තියෙන නපුරු ගති අයින් වෙලා හොඳ සමබර ලෝකෙ තියෙන හොඳම සමබර පොර හැදෙනවා. ඒ වගේ තමයි අපිට මතුවෙන ඕනම බාධකයක්, ලෙඩක්, නින්දාවක් මොනම දෙයක් හරි සත්‍ය ආලෝකයට යට කරපු ගමන් ඒ හැම එකක් තුළම විශාල ගැඹුරක් ධර්ම කොටසක් තියෙනවා. ඒ ධර්ම කොටස හරියටියට ක්‍රියාත්මක කරේ නැත්නම් කවදාකවත් නිවන් දකින්න බෑ. අපිට බාධක නැත්නම් නිවනක් නැහැ කියලා හිතා ගන්න. නිවන් ලැබීමට අපි කොළඹවන්නේත් බාධකේ, නිවන් ලැබීමට ක්‍රම සහ විදි ලැබලා දෙන්නෙත් බාධකේ, නිවන් ලැබුණා කියලා අපිට ඔප්පු කරන්නේත් බාධක නැතිවීම හරහා ඒ නිසා නිවනට සාපේක්ෂව බාධක තියෙනවා. බාධක වලට සාපේක්ෂව විතරයි නිවන තියෙන්නේ. එහෙම නැත්නම්ක නිවනක් නැහැ. ඒක නිසා වර්තමානයේ වදින ගඳ විතරමයි කෙලෙස් ඇති කරන්නේ. ඒ තුලින් පමණම නිවන් ලබන්නේ. විඳපු නැති විඳින්න වෙච්ච නැති විඳින්න කැමති නැති මත්තර විඳින්න නැති ගඳකින් කාදාකවත් නිවන් ලබන්නත් බෑ දුකකුත් නැහැ. දුක්කමයි උපනිෂා සූත්‍රයේ සර්වත්‍යයන් සඳහන් කරනවා දුක්කමයි නිවනට මූලික හේතුව. ඒක හරියට පාවිච්චි කරන්න දැන්තයි තුනොත් මෝඩ බඩුව ආයුධත් එක්ක පොරපැදුවා වගේ ඒ දුක දුකක් කරගන්නවා. නමුත් ආර්ය පරිශ්‍රණය දන්න කෙනා ඒ දුකම අමුද්‍රව්‍යයක් බාටපත් කරගෙන ඒ තුලින් චක්‍රීකරණය හරහා දුක ගෙවන් කිරීමේ මාර්ගය ඒ වගේම දුකේ නපුර නැත්නම් අපි කියනවා දුකේ දුක දුකට හට ගැනීම දුක නැති කිරීම නැති කිරීමේ මාර්ගය ආස්වාද ආධිනව නිස්සරණ තේරුම් අරගත්තොත් ඒ දුකට දුකක් කියන්න බෑ. ඒ නිසා අර ਸਰවචනසේ ඉන්න කාලේ මේ දේශක මේ ජාතක කතාවක් දේශනා කරනවා. ඒ අර මිනිස්සෙක් කියනවා මේ පාරේ යන මීකුණක් දැකලා හොඳ ඥානවන්තයෙකුට මේ මීකුණත් ඇති සිටුවරෙක් වෙන්නේ කියලා. ඉතින් ළඟ ඉන්න මිනිස්සු hina වෙනවා මේ මීකුණ කියලා කියන්නේ වස ගන්ධස්තරයක් මහාමාරියක්. නමුත් එතන හිටපු මේ මිනිස්සෙක් ඥානවන්ත මිනිස්සෙක් මීකුණ අහුලගෙන වීදියේ යනකොට එදා මාඝාතක දිනයක් වීදියේ කොහෙම තැනකවත් මස් නැහැ. ඉතින් ඒක ගෙදරක ඊටාම හුරතලට හදන බලල් පැටියෙක් ඉන්නවා ඒකට මස් නවල් නැතුව කන්න බෑ. ඉතින් ඒ නිසා ඒකෙදර දරුවාය බලල් පැටියට කන්න දෙයක් නැතුව අඬ අඬ ඉන්නකොට අර මිකුණ අරගෙන යනවා දැකලා ගෙහිමියා කියනවා ඔය මිකුණ දීපන් අපේ බබා නලවන්න පූසට දෙන්නේ කියලා. ඉතින් පුංචි ගාණක් දෙනවා යාර. අර මිකුණ සල්ලි බාටපත් කරගන්නවා. ඒක ගෙනියලා එළුවෙක් කරගන්නවා. ඒක ගිහිල්ලා හරකෙක් කරගන්නවා. ඊට පස්සේ හරප්පට්ටියක් හදලා අන්තිමට සිටුතරසුරට යනකම්පත් කරගන්නවා. මේ ඕනම බලුකුණක් ඕනම මිකුණක් සිටුතරසුරටපත් කරනවා. දැන් මේ වෙනකොට මැතමැටික්ස් වල තියෙන ඉහළම සිස්ටම් එක තමයි ක්‍රමේ තමයි මේ කැවොස් තියරි කියන එක ෆ්‍රැක්ෂනිසම් කියන එක ඒකේ කියලා තියෙන ඕනම දෙයකින් ඕනම දෙයක් හට ගන්න පුළුවන් නිදර්ශනයක් වශයෙන් කියනවා ෆ්ලොරිඩා වල සමනලේ තටු ගහන වාතය ඇති කරන කම්පණය නිසා කැලිෆෝනියාවේ ටොනාඩෝ එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ ඒ තියෙනක විස්තර කරන්නේ එහෙමයි. මේ පැත්තේ සමනලේ තටු ගහන සද්දෙන් ඒක සිද්ධිය දිගින් දිගට ගියොත් බටහිර වෙරළේ ටොනාඩෝ එකක් එන්න පුළුවන්. මේක තමයි බුදුජානක විපරිණාමය කියලා කිව්වේ. ඉතින් අපි බලන්නේ මීකුණ මීකුණක් විදිහටම කවදාකවත් අපිට ඒකේ මේ ආර්ථික වටිනාකමක් තේරෙන්නේ. අපි බලනවා නම් ඒක සාධනීය පැත්තේ හැකි සංඥාවෙන් ඕන දෙයක් එකෙන් ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි මීකුණ ඇතුලේ තියෙන පටවියාපෝතේජෝ හෝ කස්තුරි වල හරි රත්තරන් වල හරි ප්ලැටිනම් හරි වල තියෙන පටවියාපෝතේජෝ වල වෙනසක් නැහැ. ඔක්කොම එකයි. අපි අර බලන බැල්මයි දක්වන ආකල්පය නිසා නිසා අපිට මේ අපි මේ අසප්පුරුෂය කියලා පව් කියලා අයින් කරන දේවල් විශේෂ පව කරුණාවේ මෛත්‍රියෙන් බලලා කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට විශාල කල්යාණ මිත්‍ර රාශියක් දක් ගන්න පුළුවන්. කල්යාණ ධර්ම රාශියක් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමන් හොඳ පරිසරයක යහ අදහස් ඇති කරනක් පාඩපත් කරන්න පුළුවන්. ඒ නිසා මේ හැකි සංඥාව ඒකට ඉතින් කරුණා මෛත්‍රී කියන්න පුළුවන්, විපස්සනා කියන්න පුළුවන්, හැකි සංඥා කියන්න පුළුවන්, බාධක සාධක කර ගැනීම කියන්න පුළුවන්. ඉතින් ඒක ජීවිතය ඇතුලෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ ඒ ජීවිතේ කුණු වෙනවා. එන්නේ එන්නේ එන්නේ ද්වේෂයෙන් ආසාවෙන් කුණු වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ඒක චක්‍රීකරණය වෙන්න පටන් අරගත්තට පස්සේ තමයි අර තේරෙන පටන් අරගන්නේ හැම මිනිස්සෙක්ම මේ මේ ලෝකෙට අවශ්‍යයි. කිසිම දෙයක් කිසිම කෙනෙක් මේ ලෝකෙට අනවශ්‍ය කියලා දෙයක් නැහැ. වෙලා තියෙන ලෝකේ සමබර භාවයක් අපිට වෙලා තියෙන එක බාර ගන්න බැරිකම. අපි හිතනවා මේක මේ ලෝකේ හතරස් වෙන්න ඕනේ. මේ මේ අපිට ඕන ක්‍රම වලට සිද්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ තාක්කල් අපි විඳවනවා. අත් මේ පරිසරයට අනුව හැඩ ගැහෙන්නම් ඒකාන්තයෙන් මේ බාධක සාධක කර ගැනීමේ කලාව ඉස්සරහන ලොකු විද්‍යාවක්. ඒක පස්සේ යනකොට ඒ කලාවක් පාටපත් වෙනවා. ආන්නේක උනාට පස්සේ ඒ පුද්ගලයාට හැම මොහොතම චිත්තක්ෂණයක් හැම ස්ථානයක්ම සෝදේශයක් හැම කෙනාම නෑයෙක් හැම අවස්ථාවම නිවන් දොරටුවක් ඒ වතර කිසි වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒ தත්තට යනකොට අර හැම දෙයක් පිළිබඳව තියෙන ආකල්පවල වෙනසක් ඇති වෙනකොට බුදුමාකාර විදිහට මේ දේවල් ඒ පුද්ගලයා කෙරෙහි ආකල්පවලත් වෙනසක් වෙනවා. මොකද්දෝ වෙනවා. ඒ පුද්ගලයා මේ ඇඟීම සිද්ධි කරගන්න සිද්ධි කරගන්න පරිසරයේ පවා රඩු පරිසුකම් අඩු වෙලා අපාය තබන තබන තැන් වල නෙළුම් මල් පිපෙනවා. මොකද අර යසෝදරා කියන්නේ ගව්වෙන් ගව්වදිව මාලික සෑදේවා වනේ කිසි දේත් පැණි රස වේවා කියලා ඉබේම වෙන්න පටන් ගන්නවා. හැබැයි ඊට ඉස්සෙල්ලා Taman හද ගහින්න ඕනේ. හැම බාධකයක් කරාම සාධක සකස් කරගන්න. චොක්ලට් කේක් කතාවේදී ආ ඔබ වහන්සේ කිව්වා වැඩි වැඩියෙන් චොක්ලට් කේක් කන්න ලැබේවා කියලා නමුත් අර බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා අරමුණ අර ස්පර්ශයෙන් බහැර කරන්න කියලා. එතෙන්දී ස්පර්ශයෙන් ඉතින් ඈත් වෙන්න කියන එක මම පොඩ්ඩක් පෙන්ලා දෙන්න කොතනද කියලා තියෙන කියලා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් උදාහරණයක් කරන ප්‍රසිද්ධ ප්‍රකාශනය තමයි මෛත්‍රී සේවනයේ මෛත්‍රී සේවනයේ නැති කරන්නේ නැහැ කියන්නේ. ඔව්. ඒ වගේ මම ඒ වගේ අවස්ථාවකදී ඒක අපිට භාවිතා කරන්න පුළුවන් සමහර අවස්ථාවකදී රහසේ දේශරතන නැතිවට ඒ අර චොක්ලට් කේක් ඒ ඒ සූත්‍රෙමයි ඔය මේ මෛත්‍ර සීවනේ මෛත්‍ර සීවනේ මම කරන එක හේතු ගහනවත් ආහාර නිසා ආහාරම් පජාත. ආහාර මාර්ගෙන් ආහාර නැති කරන්න පුළුවන්. ඉතින් චොක්ලට් මාර්ගෙන් තමයි චොක්ලට් නැති කරන්න තියෙන්නේ. චොක්ලට් චුයින්ගම් වලින් නැති කරන්න බෑ. ඒකෙම කාරණා හතරක් තියෙනවා. දැන් කොහොම හරි කට්ටක් අයින් කරන කට්ටක් ඕන. පිච්චිතයකට පිච්චිච්ච පෙට්‍ර තෙල් දාන්න ඕන. කෙලෙසක් නැති කරන කෙලෙසක් ඕන. හොරෙක් කරලා හොරෙක් හොරෙක් සෙට් කරන්න. තී කැච්ච තී සෙට් තී තු කැච්ච තී. සර්ථ දෙයක් තියෙන්නේ අපි මේක පටලවාගෙන තියෙන්නේ. ආහාරයෙන්මයි ආහාරය නැති කරන්න පුළුවන්. තණ්හාවෙන්මයි තණ්හාව නැති කරන්න පුළුවන්. මාන්නෙන්මයි මාන්නෙ නැති කරන්න පුළුවන්. ඒකෝට නිකන් පිස්සු ඩබල් වෙලා වගේ නෙපෙන්න තියෙන කියනකොට. මම නෙවෙයි කියලා තියෙන ඔය වික්කුණු පස්සේ සූත්‍රයේදී ඔය ඔය ඔය මයිතුන කතාවත් එක්කම තව තුනක් තියෙනවා. අරගෙන බලන්න. මේ චොක්ලට් කන්න ලැබේවා කියලා නැවතත් තියෙනවා. <laughs> ඒ චොක්ලට් කාලා දැන කාට තමයි චොක්ලට් කන්න ඕනේ. ගේ කාලා කණේ කාලා කේක් කාලා හදාගන්න. ඒ තියෙන එකේ හැටිය තමයි යන්නේ. ස්වාමීන් වහන්සේ මේ කණේ තුනේ යම් කිසි සතියක් තියෙනවනම් මොකක් හරි මේ මේක කරන එක අනාත්ම වැරදි කියලා සත්‍යයක් තියෙනවා නේද? ඔව් තියෙනවනම් ඒක තව මේ වැඩි දියුණු කරගන්න කන්න තව චොක්ලට් කන්න ඉතින් ඒක තමයි කියන්නේ. ඒක මොනවා මට තේරෙන්නේ මොනවා ආනද කියලා. එන්න අතර මෙහෙම අල්ලලා මොනවාරි තෙල් මිරිකනවා නම් තව තෙල් ගන්න මොකද කරන්නේ? අය අල්ලලා මිරිකන එකයි තියෙන්නේ. දැන් අහුවෙලා තියෙන්නේ ඔය. <laughs> ස්වාමීන් වහන්සේ එතන කියන්නේ ද්වේෂය හරහා නැවැත්වීමක් නෙමෙයි සිද්ධ වෙන්නේ. මොනද චොක්ලට් කනවා කියන්නේ කොහොමද ද්වේෂයක් කියලා කියයිද? රාගය හරහා කියනවා කියයි. ඒක එහෙම ඔයගොල්ලන්ගේ වැඩේ. අපි කියේ කණ්ඩ කියලා නේ. එපා වෙන කතාවක් නැහැ නේ මේක දැන්. මේ මොන්නව පටලවාගෙන තියනද මට දෙන්න පොඩ්ඩක් නැගිටලා වලිගෙ බිමදී අයින් කළා නැගී ඉඳ ගන්න. සයන්න් දැන් ඒකනේ උත්තරේ. කාල කාලේ එපා වෙනවා. ඒක එයාට කියන්නේ මම කිව්වේ නෑනේ. මම පරිස්සම් වෙනවා. ඒව කියන්නේ මම යන්නේ නෑ. එපා වෙනවනේ එපා වෙච්චා. මට කිව්වේ මං සිගරට් බාගෙට පීලා මං කියලා ධම්මික හඳුනන කියලා කව ලොකු ළඟාවීමක් කරා. මට හෙම්බිරිසා තියලාද මම සිගරට් බිව්වා. වඩලා අප්පිරියයි. මම ඊට පස්සේ සිගරට් බොන්නේ මට බෑන්න බල්ලෙකුට බීපී දිගටම බීපී ගාව කවදාකවත් නැතර කරන්න බෑකෝ උඹ ඔය නැතර කරන්න හැඟුම් බලව කවදාරි බීලා බීලා නැතර කරපුවා එදාට ආයේ බොන්නේ නැහැ. ඔය කරන්න නැදන්නේ හැඟුම් බලව. එපා සිගරට් බීපන්. රාජිනිෂ් කියනවා ඒ රාජිනිෂ් කියන්නේ විප්ලවකාරී මහ මිනිසුන්ගේ ඉතර නම්බුලව මනසනේ ඕගොල්ලෝ මෙච්චර ආනාපාන ගැන කතා කරනවා නම් සිගරට් එකක් ස්මෝක් කරන එකට ඇයි විභාවනාවක් කරගන්න බැරි කියලා. සාක්කුවට අත දාන හැටි, සිගරට් එක ගන්න හැටි, සඳව ගන්න හැටි, පත්තු කරන හැටි ආස්වාසේ ප්‍රසවාස. ආස්වාසේ. මොකද්ද ඔයකේ තියෙන ප්‍රශ්නේ? ඉතින් ඒක මම කිව්වේ නෑනේ. ඉතින් ඕගොල්ලෝ ඒක බේරගන්න නම් මම දන්නේ ප්‍රශ්න අහලා විසඳන්න පුළුවන්ද කියලා මේ ප්‍රශ්නේ. තේරෙන එකට තේරෙනව නැත්තම් තේරෙන්නේ නැහැ. ඒච්චරයි කියන්නේ. ඒකයි පිස්සු ඩබල් කියලා කියන්නේ. තේරෙන මනුස්සයට තේරෙනවා. කට්ටක් අයින් කරන කට්ටක්ම යොන කරන. ඒක වෙන කරන්න දෙයක් නැහැ. හොරෙක් අල්ලන්න හොරෙක්ම තියන්න ඕනේ. බුදුජානනාංශ කියන්නේ කෙලෙස් අපිට මේ විදිහට කැත විදිහට පහර ගන්නවා ගහපිය ඌටත් ගරිල්ලා ක්‍රමයට. සම්ප්‍රදාන කුලෙත් දෙකින් ගහන්න බෑ. දැරිලක මේ ගහන ඒක එන්නේ විපස්සනාදී. සමතේදී මේ සීලේදී සම්මත යුද්ධයයි. conventional war. විපස්සනාට ගිය ගම මැම්බුෂ්. එන්නකම් පහර දුන්නා දඩස් කාලා කලින් ලකුණුත් නැහැ ගැහුවට පස්සේ ලකුණුත් නැහැ වැදුණා මැරුණා ඉවරයි. අකුණක් ගැහුවා. බක් කාලා වැදුණා වැඩේ වෙන්න වෙලා ඉවරයි. කලින් ලකුණුකුත් නැහැ වැදුණාට පස්සේ මොකද උනේ දන්නේත් නැහැ නඩුත් නැහැ මොකුත් නැහැ. දැන් මම යනවා මේ අවසාන නිවේදනයක් කරලා වැඩ ඉවර කරන්න අද. පසුගින සතියේ ධම්රවිදිනක දායකත්වයේ සත්කාරය සඳහා අනුග්‍රහය ලබා දුන් නිලන්තිද සිල්වා මහත්මිය, UGA ගංගොඩ මහත්මිය, LRP Trust ආයතනයටත් සිඩ්නි කබ්‍රාල් මහතා මවට සහ පවුලේ සැමට නිරෝගී සුවය පතා. පසුගිය මාසයේදී අතිපූජ්‍ය උඩ ඉරිකව ධම්මජීව ස්වාමීන් වහන්සේගේ භාවනාවට සතරන්ට දායකත්වයේ දැක්වූ නලින් මිතිගස්පේ මාතාගේ නැසී ගිය පියාණන්ට නිර්වාණාභෝධය සඳහා අද දින ධම්මජීව ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන සඳහා දායකත්ව දැක්වූ බී ගුණවර්ධන මහත්මියටත් සහ එමායිගේ මිය පරලෝකේ ඥාති ඥාතින් ඇතුළු පවුලේ සියලු සමටත් ධම්රිපදන මේ ගෞරවයේ මුසු පුණ්‍යානුමෝදනා වේන් පළ කර සිටිමු සාදු සාදු සාදු ඉතින් මම හිතනවා මේක තමයි අපේ දවසේ වැඩසටහනේ නිමාව කියලා වෙනත් ප්‍රශ්න නැහැ කියලා. අපි ඒ නිසා අදත් අපි හිතුවපැතු පරිදි සාර්ථකව මේ වැඩ පිළිවෙල සම්පූර්ණ සම්පාදනය කිරීමේදී පෙනී උදව් කළා වූද නොපෙනී උදව් කළා වූද සීලෝම සත්පුරුෂ මණ්ඩල අපි මේ සතර සිතින් රැස් කර ගන්නා ලද මේ උදාාර කුසලය අපිත් සමග එකසේ සාදුකාර පැවැත්වීමෙන් අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාර සාදු සාදු සාදු ඒ වගේම යම්තාඥාති පිරිසක් මේ භවයේ හෝ පෙර භවයේ ජීවත් හෝ මේ නැතිව ඉන්නා තැනක සිට අපි මේ කරන්නා වූ කුසලයේ දකිත්වා දැකලා පිරිසේ ඉඳලා යම්සේ හිටියොත් යම්සේ සාදු කියලා අනුමodan වන්නේද එසේම ඉන්නා තැනක සිට අපිත් සමග සාදුකාරයෙන් සම්බන්ධ වෙත්වා කියලා සාදුකාර අප අපටත් මේ කුසලයේ එකසේ හේතු වාසනා වීමේ බුද්ධ ආදී උත්පන්න වහන්සේලා විසින් සපයි සුන්දරයි දේශනා කරන දේශාන්ත සුන්දර නිවන මේ ජීවිතයේදී මේ ගෞතම සම්බුද්ධ ශාසනය ඇතුළතදීම අපවටත් එකසේ සාක්ෂාත් කර ගැනීමට මේ කුසලයේ හේතු වාසනා වේවා කියලා සාදුකාරය. අපි මේ අදාසින් යුක්තව ඊත්තාවතාචාදී ගාථා සජ්ජහනා කිරීමේ අද දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරමු. එත්තාවතාචකම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා එත්තාවතාචකම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සර්ව සම්පatti සිද්ධා එත්තාවතා චගම්මේ හි සම්බතං කුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු ගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු පතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා සාදු සාදු සාදු